මම තෝරගත්ත කින්සු කෝපම කියන සූත්‍රය මොකද මේ සූත් වැදගත් වෙනවා ආදුනිකයන්ට මෙන්ම පරිණත යෝගීන්ටත් සාමාන්‍යයෙන් යෝගීන් යෝගාවචරයන් අතර තියෙන පොදු ප්‍රශ්න කීපයක් සම්බන්ධයෙන් තමයි මේකෙදි සාකච්ඡා වෙන්නේ <clears throat> මේක සිදු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක්ට හිතෙනවා භාවනා කරන්න. නැත්තම් සිවුර දාගත්ත පළියටම භාවනා කරන අවස්ථා ලැබෙනවා අඩුයි. ඉතින් වැඩ <clears throat> යෙදෙන අවස්ථා අනුව ඉතින් ඒකින්ද මේ සාමින්නාන්සේට හිතෙනවා මහාන වෙච්ච එකේ භාවනා කරන්න ඕනේ කියලා. ඉතින් මේ සාමින්නාන්සේ ඉස්සල්ලාම කරන්නේ භාගතුන් වහන්සේ ගාවට යන්නේ නැතුව එක සාමින්නාන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා අහනවා කිත්තාවුතානුකෝ ආවුසෝ බික්කූණං දස්සනං සුවිසුද්ධං හෝති තී කියලා අහනවා. ඒ කියන්නේ <clears throat> කොපමණකින් නැත්තම් කෙසේද මේ දස්සන සුවිසුද්ධිය දස්සන සුවිසුද්ධිය කියන්නේ සෝවන් මාර්ග ඵලයට නැත්නම් සෝවන් මාර්ගයට එළඹෙන්නේ නැත්නම් මේ සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කොහොමද නැත්නම් මේක නිවන් දකින්නේ කොහොමද කියන කාරණය එක ස්වාමින් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා මේ ස්වාමින් වහන්සේ විමසනවා කොහොමද මේක වෙන්නේ කියලා. ඊට පස්සේ ඒ ස්වාමින් වහන්සේ මෙහෙම කියනවා යතෝකෝ ආවුසෝ බික්කු චන්නං පස්සායතනං සමුදයං චත්ත ගමංච යථා භූතං පජානාති එත්තාවතා කෝ ආවුසෝ වික්ඛුණං දස්සනං සවිසුද්ධං අවහෝති තී කියලා. යමෙක් අවසිනී යමෙක් පස්සායතන නැත්තම් ස්පර්ශ ආයතනය ස්පර්ශ ආයතනයන්ගේ උදයවයි නැත්තම් මේ ඇතිවීම නැතිවීම යථාභූත ඥාන දර්ශනයෙන් මේ දැනගැනීමෙන් කවදා හරි මෙයා දර්ශන සුවිසුද්ධියට පත් වෙනවා කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් මේ මේ සාමිනාංශයේ කියන විදිහට මේක ටිකක් රූපයට බර ස්පර්ශ ආයතනය කිව්වට පස්සේ <clears throat> ඇස කන නාසය දිව ශරීරය මන කියන එකෙන් ඇස කන දිව නාසය ශරීරය කියන හතරම රූප කොටස් වලට අයත් වෙනවා ඊට පස්සේ මන කියන එක අරූප කොටස් වලටයි තියෙනවා. ඉතින් රූප කොටස් වැඩිපුර විපස්සනා කරන සාමිනවාසය කෙනෙක් මෙන්න මේ විදිහට කියනවා ඇස කන දිව ශරීරයට ගෝචර වෙන ඒ අරමුණුත් එක්ක ඒ වගේ ඇතිවීම නැතිවීම බැලීමෙන් දස්සන සුවිසුද්ධිය නැත්තම් සම්මාදිට්ඨිය නැත්තම් මේ සෝවාන් මාර්ගඵලය නැත්තම් නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා මේ ශාමින්වහන්සේ <clears throat> සඳහන් කරනවා. ඉතින් මේ පුද්ගලයාට දැන් මේ අහන්න ආපු ශාමින්වහන්සේ නිවන් දකින්නේ කොහොමද කියලා අහන්න ආපු ශාමින්වහන්සේට මේ උත්තරේ පොඩ්ඩක් මදි මොකද මේකේ ඇසන ඇස කන දිවනාසේ ශරීරය කියලා බෙදලා ඒවට එන අරමුණුත් මේ ආයතනත් හදලා ඒක ගැන විස්තර කරන හින්දා විස්තර කිරීම නැත්නම් විස්තර කිරීම වැඩි වගේ කියලා හිතලා මේකට වඩා වෙන මාර්ගයක් තිබෙය හැකි කියලා යනවා තව ගුරුවරයෙක් ගාවට නැත්නම් තව ස්වාමින්වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා <clears throat> ඒත් අර වගේම අහනවා කිත්තාවතානුකෝ ආවුසෝ බික්කුණෝ දස්සනංසු ඉසුද්දං හෝති ඉති කියලා අහනවා <clears throat> මේ කොහොමද දස්සන සුවිසුද්ධියට ඔබ වහන්සේ ඇතුල් වෙන්නේ කොහොමද කියලා ඒ ස්වාමීන් වහන්සේගෙනුත් අහනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා යතෝ කෝ ආවුසෝ බික්කු පංචන්නං උපාදානක්ඛන්දානං සමුදයංච අත්තගමංච යතා භූතං පජහනාති තාවතෝ කෝ ආවුසෝ බික්කුණං දස්සනං සුවිසුද්ධං හෝති ඉති කියලා සඳහන් කරනවා. ඇවැත්නි ස්වාමින් වහන්සේ පංච උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ සමුදයංච අත්තගමංච මේ උදේවය ඇතිවීම නැතිවීම යථා භූත ඥාන දර්ශනයෙන් දැනගෙන ඒ විදිහට තමයි මේ දර්ශන සුවිසුද්ධිය ඇති කරගන්නේ කියලා. දැන් එතකොට පංච උපාදානස්කන්ධය කිව්වට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහෙන් <clears throat> රූප කොටස එකකුත් ඉතුරු පහෙන් හතර නාම කොටසට නැත්නම් අරූපී කොටසට බරව නැත්නම් මේ මේ සාමින්වහන්සේ විපස්සනා කරන්නේ නාම ධර්මයන්ගේ පැත්තට බරව <coughs> ගොඩාක් විස්තර නැහැ. නමුත් මේ පංචස්කන්ධය ගැන සඳහන් කරලා රූපයට අර ඔක්කොම දාලා ඊට පස්සේ ඒවැයෙන් ඇතිවෙන වේදනාව ගැන වේදනාව ඇති නැතිවීම නැත්නම් විඳීම් ස්වභාවය ඇති නැතිවීම ගැන විපස්සනා කරනවා නැත්නම් ඒවෙන් හඳුනා ගැනීමෙන් සංඥාව ගැන ඇති නැතිවීම ඊට පස්සේ මේවා පිළිබඳ කතන්දර හැදීමෙන් සංස්කාර පිළිබඳවත් නැත්නම් මේවා දෙපැත්තට කෙටවීමේ ඇති නැතිවීම බැලලා විඥානීය තීරුම් ගැනීම මේ පංච උපාදානස්කන්ධය ඇති කරගෙන කොහොමද අපි දුකටපත් වෙන්නේ කියලා නැත්නම් යථාභූත ඥාන දර්ශනේ මේක ඇති නැතිවීම බලලා නිවන් දකින්නවා කියලා මේ සාමින්වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේකත් උත්තරේ මදි. දැන් පළවෙනි එකට කතා කරපුවාම විස්තර වැඩි කිව්වා. මේකේ දැන් මේ පුද්ගලයා කියනවා විස්තර මදි කියලා. දැන් පළවෙනි එකේ සඳහන් කරොත් එහෙම අපි දැන් සක්මන් කරගෙන යද්දී ඒ පුද්ගලයාට ගොඩාක් වෙලාවට <clears throat> තේරෙනවා කකුලට වැලි පෑගෙන හැටි, ගල් පෑගෙන හැටි, සිමෙන්ති පොළවේ නම් ටයිල් පොළවේ නම් ඒ සීතල රස්නේ ගති ඊට පස්සේ තනකොළ වල ගය වෙද්දී ඒ සියුම් ගති මේක දැනි දැනි ඉදී එකපාරට අපිට අපේ හිත යනවා සද්දයකට නැත්තම් රූපයකට නැත්තම් කුරුල්ලු කුරුල්ලෙක් කෑ ගහනවා ඒ සද්දෙට සද්දෙට ගියාට පස්සේ ඒ සද්දෙට ගියාට පස්සේ මේක සද්දයක් කුරුල්ලු සද්දයක් කියලා දැනගෙන ඊට පස්සේ ඒක හිමීට ඒ කුරුල්ලු සද්දේ නැති වුණාට පස්සේ මේ නැවතත් කකුල් දෙකට හිත එන්න පුළුවන් කකුලට පයට හිතාවට පස්සේ තේරුම් ගන්න පුළුවන් මේ සද්දයක් ආවට ඒක කරදරයක් නෑ ඒවත් ඇවිල්ලා යනවා කියලා අන්න ඒ විදියට මේ ආයතන කළා තමයි පළවෙනි එක්කෙනා සඳහන් කරන්නේ දැන් දෙවෙනි එක්කෙනා ඊට පස්සේ මෙන්න මේ ආයතනත් එක්ක හැම දෙයත් එක්කම පොදුවේ ගත්තට පස්සේ සමස්තය බලනවා මේකේ ඇති වෙන වේදනා ස්වභාවය නැත්තම් පංචස්කන්ධයේ ඇති වෙන නැති වෙන ස්වභාවය තමයි දෙවෙනි එක්කෙනා කිව්වේ. ඒකේ විස්තර මදි හින්දා මේ පුද්ගලයා හිතනවා මේකට වඩා තව එකක් තියෙන්න පුළුවන් කියලා මේ පුද්ගලයා යනවා තවත් සාමින්වහන්සේ කෙනෙක් ගාවට. ඒ සාමින්වහන්සේ ගාවටත් ගිහිල්ලා අර වගේම කිත්තාවතානුකෝ ආවුසෝ බික්කුණෝ දස්සනං සවිසුද්ධං හෝති इति කියලා කොහොමද මේ දස්සන සවිසුද්ධියට ඇති වෙන්නේ කියලා ඒ සාමින් වහන්සේගෙනුත් අහදී ඒ සාමින් වහන්සේ පවසන්නේ යතෝ කෝ ආවුසෝ බික්කු චතුන්නං මහා භූත භූතානං සමුදයං චත්ත ගමංච යතා භූතං පජානාති යතාවතෝ කෝ ආවුසෝ බික්කුණං දස්සනං සවිසුද්ධං හෝති इति කියලා සඳහන් කරනවා මේ සාමින් වහන්සේ ගාවට ආවට පස්සේ අහනවා මේ කොහොමද මේ සෝවන් වෙන්නේ කියලා එතකොට මේ සාමින් වහන්සේ කියන්නේ ආවුසිනි මේ මහා භූත හතර නැත්තම් මේ ධාතු මනසිකාරය නැත්තම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ හතර මහා භූතයන් භූතයන්ගේ සමුදයංච අද්දකමංච නැත්තම් ඇතිවීම නැතිවීම විපස්සනා කරලා නැත්තම් ඇතිවීම නැතිවීම යථාභූත ඥාන දර්ශනයෙන් දැනගෙන අන්න ඒ විදිහට තමයි දස්සන සුවිසුද්ධිය වෙන්නේ කියලා අපි දන්නවා අපිට භාවනා කරන්න ගත්තට පස්සේ පරියංක භාවනාව වේවා සක්මන් භාවනාව වේවා දිනදා ජීවිතේ වේවා අපිට හොඳට කයට හිත තිබ්බට පස්සේ අපිට දැනෙනවා <clears throat> සමහර කෙනෙට දැනෙන්න පුළුවන් කයේ දැනෙන්න පුළුවන් යම් කිසි තැනක තද ගති සැහැල්ලු ගති එතකොට රස්නේ ගති සීතල ගති ඊට පස්සේ වැగిරෙන ස්වභාවය සහ ආබන්දන ස්වභාවය හකුලන ස්වභාවය එතකොට ගියහම රස්නේ සීතල නැත්තම් මේ කම්පන චංචල නැත්තම් මේ පුම්බන හැකිලෙන ගති අන්න ඒ වගේ මේ මේ ධාතු මනසික පටවි කියන එකේ අපි ගත්තට පස්සේ තද ගතිය සැහැල්ලු ගතිය කියන දෙපැත්තම ඊට පස්සේ පටවි ආපෝ ගතිය තියෙන වැగిරෙන ස්වභාවය සහ ආබන්ධන හකුලන නම් බන්ධන කරන ස්වභාවය <clears throat> තේජෝ ගතිය තියෙන උෂ්ණත්වය සහ සීතල රස්නේ සීතල කියන දෙපැත්තම වායෝ කියන එකේදී පිම්බෙන හැකිලෙන කම්පන චංචල අන්න ඒ ගති දෙකම මේ දෙපැත්තම මේ පටවි ආපෝ තේජෝ වායෝ ගතිවල තියෙනවා. ඉතින් අන්න ඒ දේවල් තමයි අපිට පරියන්කේදී සක්මණේදී ගොඩක් දේවල් අපිට ගොඩක් ආධුනිකයෙක්ට දැනෙන්නේ. ඉතින් ඒකෙදි එක කොටසක් තමයි ඔය වායෝ පොට්ටබ්බ ධාතුවේ එක කොටසක් තමයි ඔය ආනාපානෙ කියන්නේ. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකේ වායෝ කොටසේ කොටසක් තමයි ඔය ආනාපානෙ සහ පිම්බිම හැකිලිම මේ හුස්ම රැල්ල කියන්නේ. ඒ වායෝ ධාතුවේ ස්වභාවයක්. ඉතින් ඒක මේ ධාතු මනසිකාරයේ එක කොටසක්. ඉතින් ඊට අමතරව තව ගොඩාක් දැනෙන්න පුළුවන් තද ගති, සැහැල්ලු ගති ඔය කියන දේවල්. ඉතින් අන්න ඒ දේවල් අපිට යෝගාවචරයට දැනෙනවා කියන්නේ කයට හිතාවා කියන පණිවිඩය අපිට ලැබෙනවා ඒක ඒක ඒක තුලින් අර විතක්ක කරන ස්වභාවය ඊට පස්සේ ඒ නරක දේවල් වලට විතක්ක කරන ස්වභාවයේ අයනසියම් මානසිකාරය ඊට පස්සේ ඒකෙන් ප්‍රපංච කරන නැත්නම් මේ කතන්දර ඇත්ත හිත ඇතුලේ කතන්දර ඇතුළත කතාව හදන එක අඩු වෙලා ඊට පස්සේ මේක හරහා <coughs> මේ තියෙන්නේ සතෙත් පුද්ගලයෙක් ආත්මයක් නැති හුදු ස්වභාවික යථාභූත ඥාන දර්ශන නැත්නම් ඇති නැතිවීමක් පමණයි කියන එක තේරුම් ගැනීමෙන් නිවන් දකීම කරන්න පුළුවන් කියන එක කෙනා තමයි මේ තුන්වෙනි ස්වාමීන් වහන්සේ. දැන් මේක කිව්වට පස්සේ මේක විස්තර වැඩි අර පුද්ගලයාට. දැන් පළවෙනි එකත් විස්තර වැඩි ඒකේ චක්කායතනය මන ආයතනය දක්වාම දිගහැරෙන හින්දා ඒකේ විස්තර වැඩි කියලා ඒ ස්වාමීන් වහන්සේ කියන දේ අහන්න නැතුව වෙන තැනකට යනවා. ඊට වෙන තැනකට කියලා ඒ සාමිනාසින් අහපුවාම එතන පංචස්කන්ධය ගැන පංච උපාදානස්කන්ධය ගැන කියපු හින්දා ඒක විස්තර මදි කියලා තව සාමින්වහන්සේ කෙනෙක් ගාවට යනවා. ඒ සාමින්වහන්සේ කියනවා මේ ධාතු මනසිකාරය තමයි නිවන් දකින්න හේතුව නැත්තම් සෝවන් වෙන්න එකම හේතුව කියලා දැන් මේ පුද්ගලයාට ඒකත් මදි. ඊට පස්සේ දැන් මේ පුද්ගලයා ආයෙ මොකද කරන්නේ? තවත් සාමින්වහන්සේ කෙනෙක් ගාවට නැත්තම් හතරවෙනි සාමින්වහන්සේ ගාවට ගිහිල්ලත් අර වගේ මහනවා කිත්තාන් කිත්තාවතානුකෝ ආවුසෝ බික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති ඉති කියලා. කොහොමද දස්සන සුවිසුද්ධ සම්මාධිට්‍යය නැතම සෝවාන් වෙන්න කොහොමද කියලා ඇහුවට පස්සේ ඒ ස්වාමින් වහන්සේත් කියනවා යතෝ කෝ ආවුසෝ බික්ඛු යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තීති යථාභූත යථාභූතං පජහානාති එත්තාවතා කෝ ආවුසෝ බික්ඛුන බික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති තී කියලා ඒ ස්වාමින් වහන්සේ කියනවා ටිකක් පුලුල් නැත්තම් ගැඹුරට ගිය පුලුල් දෙයක් උන්වහන්සේ සඳහන් කරනවා මොකද්ද යතෝකෝ අවසෝ බික්කු යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා මේ සාමිනවාසේ කියනවා යම් කිසි ධර්මතාවයක් ඇති වූවාද ඒ සියල්ල නැතුව යනවායි කියලා විපස්සනා කිරීමෙන් දසන සුවිසුද්ධිය ඇති කරගන්න පුළුවන් කියලා. මේ සාමින් වහන්සේ ගත්තට පස්සේ <clears throat> ටිකක් ගැඹුරට ගිහිලා දිනවා ගැඹුරට නැත්තම් මේක පුළුල්. ඒ කියන්නේ ඒ සාමින් වහන්සේ මේ තයි ත්‍රිභූමික ලෝකයේම විපස්සනා කරනවා. නැත්තම් ඒ කියන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන තුන් ලෝකයේම මොනවද යම් ධර්මයක් ඇති වෙන්නේ නැත්නම් සංස්කාරයක් ඇති වෙන්නේ <clears throat> ඒ සියල්ල නැති වෙනවායි කියලා දැකීමෙන් යථාභූත ඥාන දර්ශනය දැකීමෙන් ඇතිවෙන සියල්ල එවෙලෙම නැති වෙලා යනවා මේක තුල කතන්දර හැදීමක් අවශ්‍ය නැහැ මේක තුල සතේ පුද්ගලයෙක් නැහැ මේක ක්‍රියාදාමයක් සිදුවෙන ක්‍රියාදාමයක් කියලා යථාභූත ඥාන දර්ශනයෙන් දැකීමෙන්ම සෝවාන් මාර්ගඵලයටපත් වෙලා දර්ශන සුවිසුද්ධිය ඇති කරගන්නවා කියලා කියනවා එතකොට අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් අපිට කයට හිත තිබ්බහට පස්සේ මේ පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතු හතර දැනින් ස්වභාවය අපිට දැනෙනවා නැත්නම් ආනාපානෙ නැත්නම් පිම්බීම හැකිලිම අපිට හොඳට දැනෙන්න පුළුවන් ඊට පස්සේ ඒකෙත් මුල මැදාග මේක පිම්බීම හැකිලිම පිම්බෙන එක මෙහෙමයි ඇති වෙන්නේ නැත්නම් ගන්න හුස්ම මෙහෙමයි දැනෙන්නේ ඊට පස්සේ ඒක වුණාට පස්සේ පිට කරන හුස්ම නැත්නම් හැකිලිම මෙහෙමයි දැනෙන්නේ <clears throat> ඒකේ ඒකෙත් මුල මැදාග පිම්බෙන එකේ මුල ටික මට දැනෙන්නේ මෙහෙමයි පිම්බෙන එකේ මැද ටික දැනෙන්නේ මේ විදිහටයි පිම්බෙන එකේ අග ටික මට නොදැනී යන්නේ මේ විදිහටයි නැත්නම් ආනාපානේ ගන්න හුස්ම මේ විදිහට මෙතනයි දැනෙන්නේ කියලා ඒ විදිහට හොඳට දැනගෙන ඒ <clears throat> ධාතුමනසිකාරය හරහා ඒ කිරීමත් ඊට පස්සේ මේ ඇසට කනට නාසයට දිවට ශරීරයට මනසට එන අරමුණුත් එනේන ඒවා ඒ කුරුළු සද්දයක් නැත්තම් අපිට වෙන රූපයක් පේනවා මනසින් ගන්නවා අපි කැමති රූපයක් ඒ රූපය අරගෙන ඒකේ ව්‍යංජන අනුව්‍යංජන බලනවට වඩා ඒක ඒ රූපය ඇති වෙලා නැති වෙලා යන හැටි බලනවා ඊට පස්සේ මේ වගේ ඉදී ඊට පස්සේ කය මේ හිතට දැනෙන්න පුළුවන් නීවරණ ධර්ම නැත්තම් අපිට රාගයක් ద్వේෂයක් මාන්නයක් ඊර්ෂියාවක් ක්‍රෝධයක් <clears throat> එන්න පුළුවන් අන්න ඒ දේ නැත්තම් ඒ රාගේ රාගසිතක් ආවා කියලා දැනගෙන ඒකෙත් මුලැමැදාග ඒක නැතිව ගියාට පස්සේ කොහාටද යන්නේ නැත්නම් ඒක එද්දි මොන වගේ දෙයක්ද අපිට දැනෙන්නේ අපේ සිතුවිලි වලට කියලා අන්න ඒ විදිහට මේ හැම දෙයකම ඊට පස්සේ වේදනාව නැත්නම් මේ නාම ධර්ම රූප ධර්ම හැම දෙයකම මේ ත්‍රිභූමික ලෝකයේම විපස්සනා කරන ස්වාමින්වහන්සේ කෙනෙක් තමයි මේ හතරවෙනි. එයා කියනවා ඕනෑම ඕනෑම ධර්මයක් ඇති නැති වින හැටි බලලා අපිට පුළුවන් නිවන් දකින්න කියලා. දැන් මේක ගත්තට පස්සේ මෙච්චර විස්තර කිරීමක් කරන්න නැති හින්දා කියන්නේ යංකින්චි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන හින්දා මේ පුද්ගලයාට මේක විස්තර මදි. දැන් පළවෙනි එක විස්තර වැඩි සලායතන ගැන, දෙවෙනි එක පංච උපාදානස්කන්ධය ගැන විස්තර මදි. තුන්වෙනි එක යත් ධාතු මනසිකාරය ගැන ඒක විස්තර වැඩි. දැන් මේක සියලුම ධර්මයන් ඇති නැතිවීම බැලීම මේක විස්තර මදි. දැන් මේ පුද්ගලයා අහනවා තවත් කවුරු හරි ඉන්නවද මේ දේ හරියටම දන්න නැත්තම් මේක හරියටම කියලා දෙන සම්පූර්ණ එකට එකක් ප්‍රතිවුරුද්ධ නැති උත්තරයක් දෙන කවුරු හරි ඉන්නවද කියලා. ඊට පස්සේ මේ අන්තිමට කියන සාමින්වහන්සේ කියනවා එහෙනම් ඉතින් ඔයාට යන්න තියෙන්නේ භාගතුන් වහන්සේ වැඩ සිටිනවා. උන්වහන්සේ ඉන්න තැන අපි කවුද? ඒකින්ද කරුණා කළා ගිහිල්ලා පුළුවන් තරම් ඉක්මනින් මේ භාගතුන් වහන්සේගෙන් මේ කරුණ දැනගන්න. කියලා. ඊට පස්සේ මේ පුද්ගලයා මේ සාමින් වහන්සේ මේ සාමින් වහන්සේ වඩිනවා එහෙනම් මං එහෙනම් භාග්‍යතුන් වහන්සේගෙන් අහගන්නම් කියලා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න වඩිනවා. ඊට පස්සේ වැඩලා භාග්‍යතුන් වහන්සේගෙන් වන්දනා කරලා එකත් පස්සෙ ඉඳගෙන අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් මම මෙන්න මේ වගේ මට ප්‍රශ්නයක් ආවා ස්වාමින් වහන්සේ මේ කොහොමද දස්සන සුවිසුද්ධිය ඇති කරගන්නේ කියලා. ඉතින් මේ ප්‍රශ්නේ මට ආව හින්දා මං ගියා හතර දිනක් ගාවට. ඒ පළවෙනි එක්කෙනා කිව්වා මේ සලායතන නිරෝධය නැත්තම් මේ සමුදේ අත්තගමය නැත්තම් උදේවය දැකලා තමයි මේ නිවන් දකින්න පුළුවන් කියලා. ඊට පස්සේ මට මේ විස්තරේ වැඩි හින්දා මං දෙවෙනි එක් ගාවට ගියා. එයා කිව්වා මේ පංච උපාදානස්කන්ධයේ ඇති නැතිවීම බල්ලයි මම නිවන් දැක්කේ. නැත්තම් මම නිවන් දැකේ නෙමෙයි මෙහෙමයි නිවන් දකින්නේ කියලා. නමුත් මට විස්තර මදි හින්දා මං තුන්වෙනියෙක් ගාවට ගියා. තුන්වෙනි කෙනා කිව්වා මෙන්න මේ යථා නැත්තම් මේ මේ ධාතු මනසිකාරය හත හරහා තමයි යථාභූත ඥාන දර්ශනය දකින්න ඕනේ. ඊට පස්සේ ඒත් විස්තරේ වැඩි හින්දා හතරිනිය ගාවට ගියා. හතරිනිය කිව්වා යම් කිසි සමුදේ ධම්ම නැත්තම් මේ සියලුම ඇති වෙන ධර්ම නැතිවීම විපස්සනා කළා නැත්තම් උදේවය බල්ලා තමයි අපිට නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් මේ හතර දෙනා කියන දේවල් පරස්පර විරෝධී නැත්තම් විස්තර වැඩි නැත්තම් අඩුයි නැත්තම් මේක ගැළපීමක් නැති හින්දා මට ඒ ඒක තේරුම් ගන්න බැරි හින්දා තමයි බාගතුන් වහන්සේ ගාවට ආවේ කියලා. නමුත් මේ පුද්ගලයා දන්නේ නැහැ. ඇත්තටම මේ හතර දෙනා මොන මට්ටමේ ඉන්නවද කියලා. ඉතින් ඒකෙදි අදත් අදත් යෝගාවචරයන්ට ගොඩාක් අය තියෙන ප්‍රශ්නේ තමයි එක්කෙනෙක් කියනවා ආනාපානේ බලන්න කියලා තව කෙනෙක් කියනවා පිම්බීම හැකිලින් බලන්න කියලා තව කෙනෙක් කියනවා ඇහැට එන රූප බලන්න කියලා තව කෙනෙක් කියනවා මේ සිතුවිලි විපස්සනා කරන්න කියලා. ඉතින් ඒකෙදී ඒ ගත්තට පස්සේ යෝගාවචරය අසරණ වෙනවා. යෝගාවචරයට හිතෙන්නේ මේ කමටහන් දෙන ස්වාමින් වහන්සේ වැරදි නැත්තම් මේක පටලගෙන ඉන්න ස්වාමින් වහන්සේ නැත්තම් මේ කම්මට්ටානාචාර්යවරයා වැරදි කියලා සමහර වෙලාවට හිතන් ඉන්නවා. ඇත්තටම සමහර වෙලාවට එහෙම වැරදි නැතුව නෙමෙයි තියෙන්නත් පුළුවන්. නමුත් මේකෙදිත් මේ ස්වාමින් වහන්සේටත් හිතිලා තියෙන්නේ මේ කියන කියන දේවල් පරස්පර විරෝධී. ඒක හින්දා මේක වැරදි කියන මතය තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ නමුත් මේ අහන ස්වාමින් වහන්සේට මේ ප්‍රශ්න කරන ස්වාමින් වහන්සේට ඇත්තටම නිවන් දැකපු නැති පෘතජන පෘතජන භූමියේ ඉඳන් නිවන් දකින්න ඌමනාවක් පැමිණි මේ ස්වාමින් වහන්සේට මේක ගැටලුවක් මේ ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේලා මේ මේ ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අහපු ස්වාමීන් වහන්සේලා හතර දෙනා කොයි මට්ටමක ඉන්නවද කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගාවට ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ නෑ අපේ ලොකු සන්නාංශ වගේ උඹ මෝඩය උඹට තේරෙන්නේ නෑ කියලා කියන්නේ නෑ. නමුත් කියනවා එමීට කියනවා ඔය හතර දෙනාම සීනාශ්‍රවයන් වහන්සේලා. නැත්තම් ඔය හතර දෙනාම රහතන් වහන්සේලා. ඊට පස්සේ කියනවා මෙන්න මේ මේ හතර දෙනාම රහතන් වහන්සේලා මේ අය ගිය පාර තමයි ඔය කියන්නේ. ඒ තමන් ගිය පාර තමයි ඒ සඳහන් කරන්නේ. ඒකයි ඔය හතර දෙනා හතරක් කියනවා වාගේ දැනෙන්නේ. නමුත් ওই හතර දෙනාම සීනාශ්‍රවයන් වහන්සේලා. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා ගිය මාර්ගය ඔය හඳුන්වලා දීලා තියෙන්නේ. ඒකෙ හින්දා ඔය හතරෙන්ම කෝකෙන් ගියත් තමන්ට නිවන් දකින්න පුළුවන් කියලා අර භාගතුන් වහන්සේ අර ස්වාමීන් වහන්සේට සඳහන් කළ ලස්සන උපමාවක් දෙනවා මේ මේ ඇතිවෙච්ච සංවාදේ නැත්තම් මේ ඇතිවෙච්ච ප්‍රශ්නය පිළිබඳව ලස්සන උපමාවක් දීලා මේක ඒ සාමින් වහන්සේට කරුණ දක්වලා ඒ සාමින් වහන්සේ නිවන් දක්කලා තමයි නිවන් දකින්න සලක්සලා තමයි භාගතුන් වහන්සේ වැඩේ අවසන් කරන්නේ. ඉතින් ඒකෙදි එක්තරා පුද්ගලයෙක්ට රෝගයක් හැදෙනවා. ඒ රෝගය තමයි පාණ්ඩු රෝගය. ඒ පාණ්ඩු රෝගය හැදිච්ච පුද්ගලයෙක් මේ නගරේ නගරේ ඉන්නවා වෙද කෙනෙක්. ඒ වෙද වෙද කෙනා ඉන්න නගරයේ ඇතුළත ඒ නගරයට දොරවල් හතරක් තියෙනවා. නැගෙනහිර දොරටුව, බටහිර, දකුණ, උතුර කියලා මේ දොරටුව හතරෙන් එක ගමක ඉන්නවා නැගෙනහිර ගමේ එක්කෙනෙක් ඉන්නවා. ඇවිල්ලා මේ වෙද වෙදතුමාගෙන් ඇවිල්ලා අහනවා මේ පාණ්ඩු රෝගයක් හැදිලා තියෙන මට මොකද්ද කළ යුතු වෙදකම කිව්වට පස්සේ එයා කියනවා මේ කිංසු කෝපම කියන නම තියෙන්නේ කිංසු කියන්නේ මේ කෑල ගහ උපමා කරගෙන කරන ධර්ම දේශනාව කියලා. කෑල ගහ කියන්නේ එරබදු ගහ කියලා අපි පරිවර්තනයේ තියෙන්නේ. ඉතින් අපි එක දැනගමු එරබදු ගහ කියලා. ඒ එරබදු ගහේ අරටු අරගෙන නැත්නම් ඒකේ පොතු අරගෙන ඒකෙන් හදන අරිෂ්ටයක් තමයි එරබදු අරිෂ්ටි කියන්නේ. අන්නේ එරබදු අරිෂ්ටේ බිව්වොත් මේ පාණ්ඩු රෝගයෙන් සනීප වෙනවා කියලා අර නැගෙනහිර දොරටුවෙන් ආපු ඒ ලෙඩාට නැත්නම් ඒ රෝගියාට සඳහන් කරලා ඒ රෝගියා ගෙදරට ගියාට පස්සේ මේ පුද්ගලයා මොකද කරන්නේ? අර එරබදු ගහ ඒ විදිහට අරිෂ්ටයක් එරබදු අරිෂ්ටය හදලා පාණ්ඩු රෝගේ සනීප කරගන්නවා. සනීප කරගෙන මේ විදිහට වාසය කරද්දී බටහිර නගරයේ පුද්ගලයෙක්ට පාණ්ඩු රෝගේ හැදෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපෙත් තියෙනවා සිරිතක් සාමාන්‍යයෙන් වෙදාට වෙදාගාවට යනවට වඩා අර ගොඩ වෙදෙක් අල්ලාගෙන තමයි ගොඩ වෙදකම් කරලා සනීප වුණාට පස්සේ මීට පැත්තකට වෙනවා අර වෙදාට යන ගාස්තුවත් එතනින් ඉතුරුයි ඒක වෙලාවත් ඉතුරු හින්දා ගොඩක් වෙලාවට අපි ඕක තමයි කරන්නේ. ඉතින් ඒ වගේම අර බටහිර රෝගියත් මොකද කරන්නේ? හැරමිටියක් ගහගෙන හිමීට නැගෙනහිර දොරටුවේ ඉන්න ගමේ ඉන්න පුද්ගලයා ගාවට ගිහිල්ලා අහනවා ඔයාටත් පාණ්ඩු රෝගේ තිබ්බද? ඔව්. එහෙනම් මේ පාණ්ඩු රෝගයෙන් කොහොමද සනීපුනේ කියලා අහපුවම මෙන්න මේ වගේ ගම් නගරය ඇතුලේ වෙදෙක් හිටියා. ඒ වෙදාගෙන් අහුවට පස්සේ එරබදු ගහ ඒ ගහෙන් අරිෂ්ටයක් හදලා අරිෂ්ට බොන්න කිව්වා. ඊට පස්සේ මට සනීප වුණා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ හරි එනම් මාත් ඒකම කරන්න කියලා බටහිර නගරෙන් ආපු ගමෙන් ආපු රෝගියත් මොකද කරන්නේ එරබදු අරිස්ටේ හදලා ඒක පානය කරලා පාණ්ඩු රෝගය සනීප කරගන්නවා ඊට පස්සේ තුන්ගෙනය ඉඩ පස්සේ අනික් ගමේ නැත්තන් දකුණින් ගමෙන් ඇවිල්ල මොකද කරන්නේ මේ බටහිර බටහිර රෝගී මේ සුවවෙච්ච ගමේ සුවවෙච්ච රෝගියාගෙන් ඇවිල්ලා අහනවා කොහොමද මේ පාණ්ඩු රෝගේ සනීප කරගත්තේ ඊට පස්සේ කියනවා මේ රබුදු අරිස්ටි කිව්වට පස්සේ හරි ඒකක් ඒ ක්‍රමයට ඒක හදාගෙන ඒක බීලා පාණ්ඩු රෝගේ සනීප කරගන්නවා දකුණු පෙරසේ ඊට පස්සේ උතුරු ප්‍රදේශෙත් එහෙම කරනවා ඊට පස්සේ මේක දැනගෙන පිටස්තර ගම්මානයකින් ඇවිල්ලා පාණ්ඩු රෝගියෙක් ඇවිල්ලා මේ වෙදා හොයාගෙන එනවා ආවට පස්සේ මේ වෙදා ගාවට යන්න කලින් මේ වෙදාගෙන් පාණ්ඩු රෝගේ හැදිලා සනීප වෙච්ච ලෙඩ්ඩු ටික අර වගේම හොයනවා. හොයුවාට පස්සේ ඔන්න නැගෙනහිර දොරටුවේ පාණ්ඩු රෝගයෙන් සනීප වෙච්ච වෙදෙක් හම් ලෙඩෙක් හම්බෙනවා. ඒ ලෙඩාගෙන් දැන් මේ පිටස්තර ගමෙන් එන පුද්ගලයා මොකද්ද එරබදු ගහ කියලා දන්නේ නැහැ. ඊට පස්සේ මේ පුද්ගලයා නැගෙනහිර ගමේ ඒ ලෙඩාගෙන් ඇවිල්ලා අහනවා පාණ්ඩු රෝගයෙන් පෙළෙන ලෙඩාගෙන් ඇවිල්ලා අහනවා කොහොමද පාණ්ඩු රෝගේ සනීප කරගත්තේ මොකද්ද බේත කියලා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? හරියට පොදු අරිෂ්ටි හදාගෙන බොන්න. එතකොට මේ සනීප වෙනවා. ඒක තමයි මට මේ නගරේ ඇතුළේ ඉන්න වෙදා කිව්වේ කියලා. ඊට පස්සේ අර පුද්ගලයා මොකද කරන්නේ? එරබොදු අරිෂ්ටි ගැන ලෙඩේ ගැනට වඩා අහනවා එරබොදු ගහ මොන වගේද කියලා. දැන් එරබොදු අරිෂ්ටි හදන්න ඕනේ එරබොදු ගහ මොන වගේද කියලා අහනවා. ඉතින් ඒ නැගෙනහිර ගමේ ඒ ගමේ ඉන්න පුද්ගලයා ලොකුවට විස්තර කරන්න දන්නේ නැහැ සමහරවිට. ඉතින් අර එයාට ආපු දේ දැක්ක දේ තමයි එයා කියන්නේ. එයා කියනවා මේක හරියට නිකන් පිලිස්සිච්ච ගමක තිබ්බ පිලිස්සිච්ච දර කෑල්ලක් වගේ එකක් තමයි එරබුදු ගහ කියන්නේ කියලා. මොකද එයාට ඒ එරබුදු ගහ හම්බෙලා තියෙන්නේ පිච්චිච්ච ගමකින්. ඉතින් ඒක හින්දා ඒ පුද්ගලයා කියනවා මේ එරබදු ගහ කියන්නේ නිකන් දැවී ගිය කණුවක් වැනි කියලා සඳහන් කරනවා. ඒකින්ද දැන් මේ පුද්ගලයාට එරබදු ගහ මොන වගේද කියන එකේ විස්තර මදි. ඉතින් නැත්තම් මේක මෙහෙම වෙන්න බෑ මේකෙන් සනි මේක නම් එරබුදු ගහ වෙන්න බෑ කියලා දැන් මෙයාට ප්‍රශ්නයක් කුකුසක් විචිකිච්ඡාවක්. ඉතින් එයා කරන්නේ මොකද්ද? ඊට පස්සේ මෙයාගෙන් අහනවා තව මේකම මේ ලෙඩීමේ හැදිලා සනීප වෙච්ච කවුරු හරි ඉන්නවද? ඔව් ඔව්. බටහිර දොරටුවේ මේ ගමේ ඉන්න මගේ බේතම කියලා එයාට සනීප වුණා ඕනෙන් ගිහිල්ලා අහන්න කියලා. ඊට පස්සේ මේ පුද්ගලයා කියනවා අර බටහිර ගමටත් ගිහිල්ලා අර පුද්ගලයාගෙන් අහනවා මොන වගේද ඔයා සනීපුනේ කිව්වට පස්සේ එයාත් කියනවා මං එරබොදු අරිෂ්ටේ බීලා තමයි මේක සනීප කරගත්තේ. ඉතින් ඒකින්ද ඔයත් පුළුවන් නම් මේ එරබොදු අරිෂ්ටේ බොණ්ඩ ඒකෙන් ඔයාට සනීප වෙන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ අහනවා හරි එහෙනම් ඒක ප්‍රශ්නයක් නෑ ඒවත් එරබුදු වර්ෂ තිබුණා මට බොන්න පුළුවන් හරි මොකද මොන වගේද එරබුදු ගහ කියලා. ඉතින් ඒ පුද්ගලයා කියනවා මේ එරබුදු ගහ එයා දැක්ක විදිහට එයා සඳහන් කරනවා මෙන්න මේ මේ ගෙඩි හැදුණු ගෙඩි වලින් පිරිච්ච පැරණි වූ මල් කොපුවක් වගේ ලස්සන ගහක් තමයි එරබුදු ගහක් කියන්නේ කියලා ඒ පුද්ගලයා සඳහන් කරනවා. ගෙඩි වලින් පිරිච්ච කෑල ගෙඩි වලින් පිරිච්ච ගහක් තමයි ඒක තමයි එරබුදු ගහ කියන්නේ ඒක හදාගෙන බොන්න කියලා. එතකොට දැන් මෙයාට ප්‍රශ්නයක් එනවා. දැන් කලින් එක්කෙනා කිව්වේ දර කෑල්ලක් වගේ. මෙයා තුන්වෙනි එක්කෙනා කියනවා ඒක දෙවෙනි එක්කෙනා කියනවා මේ මේ වගේ කියලා. ඉතින් එයාට ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා ගාවට යනවා. තුන්වෙනි එක්කෙනා ඉන්නේ දකුණු දොරටුවේ. එයාට කියනවා කොහොමද ඔයා සනීප වුණාද? ඔව් සනීප වුණා. එහෙනම් එරබුදු ගහමනවා කියලා. එරබුදු ගහ නිකන් රතු පාට මල් පිරිච්ච නිකන් මස් දළු පිරිච්ච රතු පාට ගහක් කියලා හතරවෙනි තුන්වෙනිය සඳහන් කරනවා. ඊට පස්සේ මෙයාට ඒකත් ඊට වඩා ප්‍රශ්නයක්. දැන් මේ තුන් දෙනාම වෙනස් විදිහේ දේවල් කියන්නේ. ඊට පස්සේ හතරවෙනි ගමට උතුරු ගමට ගිහිල්ලා අහනවා ඔයා සනීපුණාද එරපුදු අරිෂ්ඨ දිවිවෝ එහෙනම් එරපුදු ගහ මොන වගේද කියලා. ඊට පස්සේ හතරවෙනිය කියනවා ඒක නුග ගහක් වගේ මහා විශාල ගහක් පුදුමාකාර සෙවණක් දෙනවා. ඉතින් ඒ ඒ ඒකෙන් තමයි මේ අරිෂ්ඨය හදාගෙන මම වැළඳුවේ ඒකින්ද මේ සනීප වුණේ ඒ විදිහට කියලා. ඊට පස්සේ දැන් මේ හතරම පරස්පර විරෝධී හින්දා අර පුද්ගලයා අන්තිමට පාණ්ඩු රෝගෙන් මැරලා යනවා. අර එරබුදු අරිෂ්ටේ හොයාගෙන එරබුදු අරිෂ්ටේ බොන්නේ නැතුව මෙයා එරබුදු ගහ මොන වගේද කියන එක හොයන්න ගියා. අන්න ඒ වගේ කියන භාගතුන් වහන්සේ ඔයත් මේ කරන ක්‍රමයේ කරපු ක්‍රමය ගැන හොයන්න යනවා. ඒ එක පුද්ගලයෙක් අල්ලාගෙන කරන්නේ නැත්නම් ඒ එක පුද්ගලයෙක් අල්ලාගෙන කරා නම් ඒ හතර දෙනාම සීනාශ්‍රවයන් වහන්සේලා එක එක ක්‍රමයක් දිගේ ගියා නම් ඔයාට මේ නිවන් දකින්න පුළුවන් කියලා තවත් ලස්සන උපමාවක් තියෙනවා මං හිතන්නේ වෙලාව අවසන් වගේ හින්දා ඒක කියන්න මං හිතනවා මේක අවසානයේදී කියනවා නම් හොඳයි කියලා මේකෙදි මේ කොහොමද මේ මේ හතරම මේ ක්‍රම හතරම සම්බන්ධ වෙලා මේ නගරයේ නගරයක් උපමාවට අරගෙන මේ සලායතන නැත්තම් මේ ධාතු මනසිකාරය නැත්තම් මේ පංච උපාදානස්කන්ධය නැත්තම් මේ සියලුම ධර්මතාවයන් ඇති නැති වෙන එක කොහොමද මේ සතිය උපමාවකට අරගෙන සතිය ප්‍රයෝජනයට අරගෙන ඒ සතියෙන් මේ මුරකාර එක් වගේ මේ දේවල් හරියට තෝරලා බේරලා අරගෙන කොහොමද සමාධියත් ප්‍රඥාවත් සමබර කරලා මෙන්න මේ නගරයක උපමාවෙන් නැත්නම් නගරය පාලනය කරන්නේ කොහොමද කියලා අන්න ඒ විදිහටම තමන්ගේ හිතත් පාලනය කරලා නිවන් දකින්නේ කියලා මේ උපමාවක් අරගෙන ලස්සනට භාගතුන් වහන්සේ මේක උපමාවකින් ඒ පුද්ගලයාට සඳහන් කළ ඒ පුද්ගලයා සෝවාන් ඵලයේ පිහිටනවා. ඉතින් ඒ සාමින් වහන්සේ ඉතින් ඒ සාමින් වහන්සේ ඊට පස්සේ හොයන්නේ නැහැ මොකද්ද මේ කියලා. ඉතින් අද වෙද්දී මේක මං ගත්තේ අර අද වෙද්දී තියෙන ප්‍රශ්නේ තමයි ගුරුවරුත් වැඩි, ගෝලයොත් වැඩි. ඉතින් මේ ගුරුවරු ගෝලයෝ බලාපොරොත්තු වෙන උත්තරේ හදාගෙන තමයි එන්නේ ගුරුවරයා ගාවට. ඉතින් ඒ ඇවිල්ලා වහනවා මේක නෙමේද ක්‍රමේ. මේ මේ දේ කරොත් හොඳ නැද්ද? මෙතනදි මේ දේ කරොත් හොඳ නැද්ද කියලා අර ක්‍රමවලට වඩා විස්තර අහනවා මෙන්න මේ විදිහට නෙමෙයිද කරන්න කියලා. නමුත් ඒ වෙන්නේ අපි අපේ තියෙන කලේ නැත්තම් අපේ තියෙන අපේ තියෙන කෝපේ කොහෙන් හරි පුරවාගෙන එනවා. පුරවාගෙන ඇවිල්ලා තමයි අපි තව තැනකට ගිහිල්ලා ඒ කෝපේ පුරවන්න හදන්නේ. ඉතින් වැඩේ තියෙන්නේ කෝපේ හිස් කරලා ආවේ නැත්නම් ඒ තැනින් පුරවා ගන්න බෑ. ඉතින් ඒකෙන් හින්දා කෝපේ පුරවගත්ත හැමෝම තමයි හැමතැනම යන්නේ. ඒකෙන් හින්දා අර ඒ ප්‍රශ්නේ අපිට හැමත හැම දිනාටම පොදුයි. මාත් ගිහි කාලේ සෑහෙන්ඩ හොයන්ඩ ගත්තේ මේ මේ වගේ එක එක දේවල් ඇහෙන හින්දා ඉතින් අන්න ඒ වගේ මේක ලස්සන උපමාවක් සහ ලස්සන සූත්‍රයක් මේ සාමින් වහන්සේත් ඒ වගේම ගමනක් ගිහින් තියෙනවා භාගතුන් වහන්සේ ඉන්න කාලෙම. ඉතින් භාගතුන් වහන්සේ සම්බන්ධ වුණාට පස්සේ කියනවා මේ ශ්‍රීනාශ්‍රයන් වහන්සේලා හතර දෙනාම හරි. ඒ හතර දෙනාම කියන කතාව හරි. හැබැයි හතර දෙනාම කියන්නේ යාලා පටන් ගත්ත විදිය හතර දෙනාම හතර දෙනාට සාපේක්ෂව වෙනස්. ඉතින් ඒ නමුත් ඒ කොහෙන් ගියත් යන්නේ සතිපට්ඨානය හරහා මේ නිවන් මාර්ගයට නැත්නම් මේ යථාභූත ඥාන දර්ශනයට නැත්නම් මේ උදේවය නැත්නම් මේ සමුදය වය කියන නැති නැතිවීම බලලා දිගටම මේක පරිේෂණ මට්ටමින් කරා කිරීම හරහා තමයි අපි නිවන් දකින්න පුළුවන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි භාවනා කරන්න ගියට පස්සේ ඒකෙහිඳ අපිටත් පටන් ගත්තට පස්සේ භාවනාව එතකොට අපිට තියෙන්න පුළුවන් ආනාපානෙද පිම්බීම හැකිලිමද කරන්නේ නැත්නම් පිම්බීම හැකිලිම කරද්දි වෙන දෙයක් බලනවද නැත්නම් උෂ්ණත්වය නැත්තම් ධාතු මනසිකාරයට යනවද නැත්තම් ඒක හරහා ගිහිලා මේ සිතුවිලි වල මේවා බලනවද නැත්තම් මේ වේදනාව බලනවද ඔය කෝක බැලුවත් ඒකේ ඇති නැතිවීම බැලුවට පස්සේ අපි යන්නේ මාර්ගයේ. ඉතින් ඒක තමයි මේ නිසරණ වණයෙන් දෙන පණිවිඩය තමයි අපි ඔක්කොම පටන් ගන්න. ආදුනිකයා පටන් ගන්නේ ධාතු මනසිකාරේ. නැත්තම් මේ කයට හිත තියලා මේ කයේ දැනීමත් එක තමයි පටන් ගන්නෙ. හැබැයි පටන් ගත්තට පස්සේ හිමීට නාම ධර්ම වලට නැත්තම් වේදනාව සංඥා චේතනා පැත්තට නැත්තම් ඒ අරූපී ධර්මත් අපි ඉගෙනගෙන ඊට පස්සේ ටික ටික මේ පංච උපාදානස්කන්ධයත් ඒ වගේම සක්මන් භාවනාව පරියංක භාවනාව කරදී ඒකෙදී ඇහෙන සද්ද රූප වලටත් ගියාට පස්සේ අහපව් එන හැටි බලලා ඊට පස්සේ ඊට පස්සේ නාම ඒ ආවට පස්සේ කයේ දැනීම කොහොමද වෙනස් වෙන්නේ නැත්තම් ඒ ගිය ධර්ම වලට නැත්තම් සද්දයකට නැත්තම් සිතවිල්ලකට ගියාට පස්සේ ඒව ඇති නැතිවීම බලලා ඒ හැම දෙයක්ම බලලා මේ මාර්ගය සුද්ධ කරගන්න පුළුවන්. ඒකෙන් හින්දා නිස්සරණ වණයෙන් දෙන පණිවිඩය තමයි ලොකු සංසයෙන් නිතරම කියන්නේ කයෙන් පටන් ගන්නවා. ධාතු මනසිකාරයෙන් පටන් අරන් ටික ටික ටික ටික ටික ඉතින් ඒක ඒ වගේ මං කිව්වා වගේ මං අන්තිමට කිව්ව ටික ආයේ රිපීට් කරොත් නැවත කිව්වොත් අපි පටන් ගත්තට පස්සේ භාවනාව අපි මුලින්ම අපි නිසරණ වණින් දෙන්නේ මුලින්ම කියන්නේ යෝග ආධුනික යෝගාවචරයට. පටන් ගන්න යෝගාවචරයට පුළුවන් තරම් කයට හිත ගන්න කියලා. කයට හිත ගත්තට පස්සේ යාට දැනෙන්න පුළුවන් පටවියාපෝ තේජෝ ආයේ මේ කයේ දැනෙන තද ගති ඇඳන් ඉන්න ඇඳුමේ තද ගතිය නැත්නම් ඉඳගෙන ඉන්න ආසනයේ කකුලට දැනෙන තද ගතිය පිටිපස්සට දැනෙන තද ගතිය නැත්නම් සක්මන් කරද්දී ඇවිදිද්දී කකුලට යටිපතුලට දැනෙන දේවල් ඒ දේවල් දැනෙද්දි ඒ දේවල් වල තියෙන තද ගතිය සැහැල්ලු ගතිය රස්නේ සීතල කම්පන චංචල ආබන්ධන ස්වභාවය නැත්තම් වැగిරෙන ස්වභාවය දාඩිය පිට වෙදී වැగిරෙන ස්වභාවය අන්න ඒ වගේ හැම දෙයක්ම තමයි අපි මුලින්ම බලන්න කියන්නේ. ඉතින් ඒක තමයි කායනුපස්සනාව කියන්නේ නැත්තම් මෙන්න මේක පළවෙනි එක්කෙනා කිව්වා වගේ අර ධාතු මනසිකාරය. ඉතින් තුන්වෙනි එක්කෙනා කිව්වාගේ ධාතු මනසිකාරය එතනින් තමයි අපි මුලින්ම පටන් ගන්න කියන්නේ. කායන පස්සනාවෙන් පටන් ගනින්ද.